එයා නෙමෙයි මේ කොරණ සම්පති ඉගෙන ගන්න මේක. ගෙදර ගිහිල්ලා ගියාට පස්සේ පුළුවන් තරම් මේ සඳහා උත්සාහවත් වෙනවා. ඉතින් අර විදර්ශනා කරන ගමන් කලින් කලට පරිසම්පාදයේ සිලබ් වලට කමක් නැහැ. අර මම කොරල් ගැඹුරට උන්නේ අර මම කියලා දුන්නු ටික තියෙනවනේ. ඉස්සෙල්ලාම වර්තමානයේ මේ නාම රූප ධර්මතාවය බලනවා. රූපයේ හොඳට බලනවා කනකොන ආහාරයෙන් හැදුණු හම්මකේ නාලාගේ කොටස් වලින් බලලා කය මේ බඳුයි කියලා බලලා මේ කය අසුර කරගෙන පොතේ චිත්තජයසික ටික නිසා මේ කය අවිඥාන කියලා තියෙනවා. මේ කය ඇසුරු කරගෙන පවතින හිත නිසා මේ කයින් කරන වැඩ ටික බලනවා කය ඇසුරු කරගෙන පවතින හිතේ රූපාදී අරමුණු දැකීම හැම ආදී කටයුතු කරන්නට බලනවා එතකොට මේ කයත් මේ හිතත් කයත් හිතත් කියන මේ ධර්මතා දෙක අද යම් වගේද පෙර ජීවිතේ මේ විදිහටමයි මේ නාම මොන ආත්ම භාවිකේ කියලා. ශිෂ්‍යන භාවික කුලා හිටිය, මානසික කුලා හිටිය, දිව්‍ය කුලා හිටිය. එතන රූපයන් කියන වෙනස්කම් තියෙයි. නමුත් නාම ධර්ම වල වෙනස්කම් නැහැ. සංකේතනේ වේදනා දැනෙන චේතනම. ඒක කොහොම ගත්තත් සුඛ වශයෙන් හෝ උදාරික වශයෙන් නාම රූපමයි. එතකොට මේකට නාම රූප ධර්මතාවයක් කියන තැනක ඒ නාම රූප දෙක පිරිසිදු නොදන්නා කම නිසා සත්‍ය කුද්දලේ කියන අදහස මම කියන අදහස ඇති වුණාම ඒ අදහස නිසා ඒ ඒ අදහසට හැඳීමට තමයි කියන්නේ අවිච්ඡේ පිටේ සංඛාරය කියන්නේ. මේ සංඛාර කියන වචනේ හරි කියන එකක්. අවබෝධයෙන් ගත්තාම ලෝකෝට කලුවසෙන් අපිට හම් වෙන එකක් නෙමෙයි. දැන් අතන මම කියේ දැන් අපි වතුරට ඉක්මනොත් අපිට පේනවානේ වතුරේ තියෙන්නේ ඡායා මාක්ෂයක් කියන එක තේරෙනවනේ. ත්‍රිසංගත හතෙක් තිබුණොත් ඒත් වතුරේ තියෙන හිස් ඡායා මාත්‍රයක්මනේ. එතකොට ඒ ඡායා මාත්‍රය අමොනෙදු තේරෙනවා. කලින් දර තිබුණේ නැහැ. තමන් නිගුණේ සාමයි තියෙන්නේ අහකට ගියාම නැති වෙනව නේද කියලා පරිසම්පාදේ නොදන්නා කම නිසා ඒ ඡායාව කියන කෙනෙකු පුද්ගි තව සතෙක් ඉන්නවා කියන හැඟීමක් ඒ සතාගේ මනසේ ඇතුළේ තියෙනවා. අන්නේ හැඟීමටයි කියන විද්‍යාපත්‍ය සංකාරය. ඒකම නැතුව අර වතුර පදිත වෙලා කියන මිනිස්සවත් වතුරවත් එහෙම නැතිනම් මේ ඒක අදාළ අනිත් ස්කන්ධ එහෙම නෙමෙයි. දැන් හොතට බලන්න දැන් ඒ තව සතෙක් ඉන්නවා කියන ගතියක් දක්වනවා. ඒ ගතිය නිසා තමයි එයා හිතන්නේ හෝ කියන්නේ හෝ කරන්නේ. දැන් බුරමනන් දැන් ඉදිරියෙන් ඉන්න සතාට ඉදිරියෙන් ඉන්න සතෙකුට බුරමනන් ඒ සායාව නොදන්නා කොටම Taman තුල යෙදෙනවා පුද්ගලයේ සත්‍යයක් ඉන්නවා කියන ගතිය. තේරුණාද? ඒ නිසා තමයි හිතන්නේ කියන්නේ කරන්නේ. එතකොට මේ අරමුණ වෙන්නේ දකින්නතර තිබ්බන මේ දැක්කයන් පස්සේ තියෙන අවස්ථාවක මහ භූත මත පතිත වෙච්ච වර්ණගත ඡායා රූපයක් තියෙන්නේ කියලා අපි නොදකිනකොට ත්‍රිසංගත සතාගේ වගේ අපේ මනසේ යෙදিলা තියෙන පුද්ගලයේ සත්‍යය කියන හැඟීම් ටික දෙන්නේ. මෙහෙම දකින්නේ. දැන් ඒ හැඟීම් ටික නිසා තමයි අපි එහෙනම් අම්මා හිටපො මේක ගන්නකො මේක දින්චාරෝ කියලා යමක් කරන්න අතීත දෙන්නේ දැන් ඉදිරියෙන් ඉන්න කෙනෙක් කියනවා කියනවා කරනවා කියලා. දැන් අවිද්‍යාව ප්‍රත්‍ය සංකාර. එතකොට ඒ ප්‍රශ්නයේ කුසල කුසල සහගතවක් තියෙන පුළුවන්. ඉතින් කෙනා කියන්නේ මෛත්‍රී සහගතව කුසල සංකාර. ඒ ඒ මෛත්‍රී සහගත පිටින් නම් හිතන්නේ කියන්නේ කරන්නේ දැන් කුසල කාරණා. ඉන්න කෙනාට මේ රාගසිතක් හෝ දේශසිතක් හෝ නම් අකුසලයි. කියනවා. ඒ වගේ සිත අපිඥාන සංකාර. ඒ වගේ සිතකින් හිතන්න කියන්නේ කරන්නේ නම් අපිඥාන සංකාර. අපි කිසිම ගණාවට බාහිර තියෙන වස්තු අරගෙන හිතලා කියලා කළා නෑ. බාහිර එක සත්‍ය පුද්ගලිකට කියලා කළා නෑ. ඊට පස්සේ දැන් මේ සවිඥාන ස්වરૂපී ඒ ඇති ඉදිරිපිටට එනකොට එතනද මේ දකින්න තුර තිබ්බනේ දැක්කම පසුතියන අවස්ථාවකද මේ වගේ අනුරූපයක් තියෙනවානේ අර කොකරක ඡායාව වගේ ඡායා ඒ විදිහම ඒ ඡායාව රූපය වගේ වර්ණ සතහන කියන එක බලපෑම් තමයි තෝරන්නේ කියනක නොදන්නා පොතම ඒ සංස්කරණය දෙන මේ රූප කෙනෙක් කියලා. තේරෙන්නේ? එතකොට දැන් එතනින් ඒ ඉන්නකනා එක්ක හිතනවා කියනවා කරනවා කියන අදහස දැන් අපි අවිද්‍යාව ගන්නෙත් නෑ සංකාරය කියලා ගන්නෙත් නෑ. මේ මොකක්ද කියලා දෙන්නේ මේක තමයි සංකාරය කියලා සංකාරය හඳුන්වන්නේ. එතකොට අපි දැන් එතන ඒ හැඟීම නිසා සිටින් ජීවිත කරනවා. එතකොට තමන් අපි මෙතන බාහිර රූපේ ගාවගෙන බාහිර මෙතන රූපේ ගාවගෙන කොට අපි දෙන්නේ එකතු වෙලා හොඳට කතා බහ කරනවා වගේ දෙයක් හරියට අර අභිරෝපණ තියෙන්නේ. සද්ද මොහොම මොහොම කරනකොට අනිත් කෙනා හිතාගන්නේ. කොහොම සිද්ධියකින් තමයි මේ තියෙන්නේ ලෝකේ. එහෙම නැති එකම කව කෙනෙක් ඉන්නවා තව කෙනෙක් කරනවා නෙමෙයි මේ අභිරෝපණ බංගලියක් තියෙන්නේ. එතකොට මේ රූපේ දකිනකොට මේ පේනවා කියන එක දකින්න කියලා තිබුණ මේ දැක්කන් පස්සේ තියෙනවා නෙමෙයි වාසනාසතහ මාත්‍යයක් නේද කියන එක නොදකිනකොටම මේ සිතින් මම කියන හැඟීම එනවා. හරිද? ඊට පස්සේ ඒ හැඟීමෙන් යුක්තව සිතින් කින් කින් කරනවා. ඒකෝ හිතෙන් දැන් මේ මමත් ඉන්නවා. ඈ තවත් අහක් ඉන්නවා කියලා මේ තමන් මේ රූපෙට කරනවා බාහිර රූපෙට කරනවා. එතනත් එතන තමන්ගේ රූපෙට කරනවා බාහිර රූපෙට කරනකොට හොඳට සත්පුද්ගල ඇතුලක් තියෙනවා. වෙලා තියෙන්නේ. ඒ නිසා සිතින් කින් කින් කරනවා. එතකොට හැම වෙලාවෙම අපේ මනසෙන් දසම මාත්‍රයක්වත් ඔබට ඉහිලා නැහැ අපි. කිසිම දෘෂ්ටිය මතමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ සත්පුද්ද හැඟීම කරගෙන සිටින් කින් කින් කළාම තියෙන දෝෂය තමයි දැන් අපිද මේ සිතින් කින් කින් කරන්නේ බාහිර රූපයේ උදව්වෙන් මනසෙන් හදාගත්ත දේ නිසා වස්තු අරමුණක් ඒ කර්ම නිමිත්ත අයින් වෙන්නේ නැහැ අපිට. දැන් අපි හිත හරි හිතපු කියපු කරපු දේවල් ඒ බුද්ධ නිමිත්ත අපේ අයින් වෙන්නේ නැහැ. ඒකයි දැන් ඒ කෙනා නරුණා. අපේ මනසෙන් ඒක වැරෙන්නේ නැත්තේ. මොකද දැනට දැන් මෙහෙම බලාගෙන කටයුතු කරද්දී සංකාරය කියන්නේ මේ ඉදිරියෙන් තියෙන වර්ණ සතහන උදව් වෙලා තියෙන අවිද්‍යාව ඇති කරන දෙවිතරයි. අවිද්‍යාව ඇති කරනකොට කෙනෙක් කියලා පෙන්නපු මේ රූපේ කෙනෙක් කියලා පෙන්නපු ජීවමාන කරපු ගතිය දකින්න. ඒක තමයි සංකාරය. ඒක අවිද්‍යාවත් උපත. ඒක මොකද බොහෝම සියුම් මේ ස්වභාවය. ඔබට කියනවා මේ අවිකාස්කාර කියලා. අවිකාස්කාර කියන්නේ මොම් ජඹුරු ස්වභාවය. ඒ අවිධර්මයේ කියලා කියන්නේ සංස්කාරක අபிසංස්කාර කියලා. පුණ්‍ය අபிසංස්කාර, අපුණ්‍ය අபிසංස්කාර, ආනිත්‍ය අபிසංස්කාර කියලා කියනවා. ඒකකොට ඔන්න ඔය මත්තම ප්‍රතිග්‍රහම දැන් අවිද්‍යාව ගන්නෙත් නැහැ. අවිද්‍යාව පස්සේ සංවේදක අවිද්‍යාවේ සංස්කාර කරනවා. ඊට පස්සේ සංස්කාරය ගන්නෙත් නැහැ. ඒ සංස්කාරය ගන්නෙත් නැහැ. ඒ නිසා සංස්කාර වශයෙන් ඉන්නේ නැහැ. ඒක සිද්ධි. ඒවා. ඉතින් අවිද්‍යාව නිසා කර්මය ඇති වුණා කියනකොට දකින්ද ඔන්නෝයේ දකින්න. ඊට පස්සේ ඒ විදිහමයි අචිතික වස්තුවේ. දැන් මෙහෙම වහනකට යනකොට දකින්න කියලා තිබුණේ දැක්කපත් වෙන අවස්ථාවට හරියට ඡායා මාත්‍රයක් වගේ වහනකට මාත්‍රයක් ඉන්නේ කියන එක නොදකිනකොටම සමතෝ ඔරලෝසෝ කියන හැඟීම වෙනවා කියන්නේ. එතකොට ඒ නිසායි දැන් ඔරෝසෝ කියන එකට හිතින් කින් කින් කරන්නේ. එතකොට මහා බුද්ධයන්ගේ උපාදාය රූප මාත්‍රයක් කියලා චිත්තති චිත්තනි සතර ලෝකෙ චිත්ත තියෙනවා. එතකොට සංකල්ප රාගෝ පුරුෂස්සකාමෝ පුරුෂයන් මාස තුල උපදින සංකල්පය කාම කියන්නේ රාගය කාම කියන්නේ. එතකොට චිත්තන්ති චිත්තන පතේලෝ ලෝකෙ චිත්‍ර ටිකක් තියෙනකොට බාහු බාහක සත්‍ය පුද්ගලෝ ටික අතදව තියෙනවා ආම වාහක ඒකෝට ඉතින් ඒවට සංහා කරනවා කියන්නේ කාම සංහාව නමුත් මේ වෙන වස්තුව අපි ඒ ආරම්භය අපේ සිිතේ හැඟීමක් තිබුණාම අපේ ධර්මයේ තේරෙන්නේ මේ දෙහෙන මහගලෝසු වගේ මේ ඉන්න කෙනා මනුස්සයව. අභිසංස්කාරයේ ස්වභාවය. එතකොට ඔය පස්සෙම කතාවතුන හින්ද සංහාව වෙනවා. එතකොට මේ අවිද්‍යා කර්මය විඥානාම කලකට පස්සේ වෙනවා කියන එක කියනකොට අපිට පුද්ගලයේ සත්‍යයේ කියන අදහස් පිට තමයි ඇති වෙන්නේ. එතකොට ඒ ඉන්න කෙනාට සංහා වෙලා මේව මම කියලා මගේ කියලා මගේ ගෝවල් ගෝවල් කියලා උපාදාන වශයෙන් ගත්ත නිසා භවය පිළිගන්න. භවය කියන්නේ හතගෙන නිරුද්ධ වෙනවා නොකෙනේ හතගෙන ඇති බවට එන්නේ. එහෙම වෙච්ච කාරණාවයි එසයි මේ විඥානයේ සවිඥාන තුළට මේ රූපේ සවිඥාන තුළට ඒක නාම රූප දෙක ඇතුළත හේතුව කියලා දකිනවා. දැන් අද මේ නාම රූප දෙක තියෙන තැනක අසනේ පුද්ගල හැඟීම නැත්නම් අවිද්‍යාව හද කර්ම යෙදුම කර්ම යෙදුමත් ආයි සංහපා ගන්නල නැවත මෙහෙම ඉඳ වෙනවා නේද කියලා හිතනවා. ඒතර මේ නාම රූප දෙක බලලා මේ නාම රූප දෙක පිළිසිඳ දකින්න දැනට අරගත්තොත් මේ අවිද්‍යාව හේතුකත් උතුරු ඉතුරු නොවන තැනට ගියොත් ඒ කියන්නේ වතුරට පසුත වෙන ඡායාව ඡායාව විදිහටම දකින්න පුළුවන් මට්ටමට හිතනවානේ තේන මට්ටමට ගත්තොත් අපිට අර සතේ පුද්ගලෙක හැංගීම නැහැනේ පේන එක මේ හැම දෙයක්ම දකින්න පෙර තිබන්නේ දැක්කම පස්සේ තියනවා නෙමෙයි පේන කොට උපාදාය රූප මාත්‍රයක් කියනක පේන මට්ටමටම ගත්තොත් මෙහි යෙදෙන්නේ නැහැ පුද්ගලෙක කියලා හිතට තියෙන දේවල් කාරණා කියලා. ඒ කාමාස්ව, භවආස්ව, අවිද්‍යාස්ව කියන ආස්ව ටික ඔක්කොම දෙනවා. ඒක කොහොමවත් නම් කර්ම නිමිති හිතෙන්නේ දැකපු දේ දෙකින් ගන්න නිරුද්ධ වෙයි කියලා ස්කන්ධ නිරෝධයක් තියෙනවා. මතු ප්‍රතිසංගිත යන කෙනෙක් කෙලෙස් ටිකක් නැති වෙනවා. කියලා එහෙමවත් මේ රස ගමනව තමයි නේද කියලා හොඳට විදින් විදින් ටිකක් පුරවන හිතක්. එහෙම හිතනවා ආයෙත් සීලයට පිටතල සමත සමාධන සීලයට වඩන නාම රූප දෙක බලන්න. හැම වෙලෙම අපිට අමාරුයි දුර වැඩි නාම රූප දෙකට උඩට යනක බලන්න. ඒ හින්දා කලින් බලට බලන්න. කොහොම කරනකොට ඇත්තටම සත්‍ය පුද්ගලයෙක් ඉන්නවා හෝ සත්‍ය පුද්ගල හැඳීමට කතා කරනවා කියන මේ ප්‍රශ්න වැරදි. මේක අවිද්‍යාව නිසා ඇතිවන සිද්ධි ටිකක් තියෙන කොහොමද තේරුම් ගන්න දවසක් එනවා. ඉතින් එහෙම කළොත් අනන්ත සංසාරික මේ පටිච්චසමුප්පාද ස්වභාවය නොදන්නා කම නිසා අවබෝධ නොවන නිසාම අපි මේ සතර ආවේ. ඉතින් මේ දුක් සාගත සතර අපි හැම දිනාටම අවසන් කරගන්න නිමා කරගන්න පුළුවන් වී ඉතින් ඒකද ටිකක් හැම දිනාම බුද්ධිමත් වෙන්න ඕනේ නොනැතිව උත්සාහවත් වෙන්න ඕනේ. දැන් අපි හිතවත් ටිකේ භාවනා කරන්න ඕන විදියට ජීවත් හැමදේම උත්සාහවත් වෙන්න. භාවය කියන එක පරිච්ඡසමුපාදේ භාවයේ සින්තනසයි විඥාන පත්‍ය නාම රූප කියන තැනයි එතකොට භව දෙකක් වගේ තේරෙනවා මට විඥාන පත්‍ය නාම රූප කියන තැනට උත්පත්තියක් වගේ ඊට පස්සේ භව පත්‍ය භව පත්‍ය ධාතු කියන තැන උත්පත්තියක් එතනත් ඉස්සක්තියක් හයිය තියෙන ඒක පැත්තකින් ධාතු කියන්නේ ආයත් මේ විඥාන නාම රූප විචිතනක්. මගේ කියලා කියන්නේ දැන් විඥාන පත්‍ය නාම රූපම් කියලා කියනකොට ඇහෙට පෙනෙන දේක් හම්බ වෙනවා. හම්බ වෙනවා. හරි චක්කු විඥානයේ ඒකිතේ උපන් නාම ධර්ම මේ විඥාන නිසා නාම රූප කියලා ගන්නවා. කාණ්ඩ සබ්දයක් එහෙම කියන තැනක ස්කන්ධ පත්‍ය නාම රූප දෙක. ආසිර සංදේශයක් වෙනවා කියන නාම රූප දෙක. එතකොට භෞතික මේ ඒ තමයි ඒ ජාතිය දෙන්නේ නැත්නම් ඉපදෙන්නේ. ඊට පස්සේ ඒ තියෙන සිටේ හටගත් නාම රූප දෙකේ නැත්නම් විඳ නාම රූප කිප්ටිකේ ඇත්ත නොදන්නා කම නිසා අපි ඒකට ඇවිල්ලා බැඳලා සත්‍ය කියන අදහසෙන් එහෙම ඉන්නකොට මොකද වෙන්නේ? ස්කන්ධ ටික නිරුද්ධ වුණාට ඇති බවට අපිට දැනෙන ගතියක් තියෙනවා. දැක්කොත් ඇති බවට තේරෙන ගතියක් තියෙනවා. ඒක විතරම භාවය කියලා. දැන් දැක්කපු දේවල් ඔයාලට ගෙදර තියෙනවා, ටවුන් එක තියෙනවා, මේ මේ නගර තියෙනවා, මිනිස්සු ඉන්නවා කියලා තේරෙන්න පුළුවන් නේද? ඒක ඒකකට කියන භාවය. ඒ සීකරන ගතිය සීකරන්න පුළුවන් ඔය වගේ එකතු වෙලා තියෙන මොකද දැක්කපු දේ දැකීම පස්සේ නිරුද්ධ වෙනවා කියන එක වෙනකොට ඇතුළවට තියෙනවා. ආහාරයේ ඇහෙන පස නිරුද්ධ වෙනවා වෙනකොට ඇති බවට පිළිතුරනවා. එතකොට අහනවා දැනෙනවා කියන තැන තමයි විඥාන නාම රූප කියන එක. ඒ ටිකේ ඇත්ත නොදැන ඒ ටික දෙලස් වශයෙන් හැසිරුණාම කියන දෝෂය තමයි මොකද්ද? භවය. භවය හැදෙනවා කියන්නේ තියනවා ඉන්නවා කියන මට්ටම. භවකේ දැක කියන්නේ තියෙන්නේ බලන්න ගියම ආයෙත් චක්කු විඥානය උපදින ආයෙත් නාම රූප දෙක හැදෙනවා. ඒකයි හේතුව. හැබැයිම භවය කියන එක තියෙන්නේ මනෝමය බාහිර නැහැ. භව භව දැන් අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන දෙයක් කියලා නේ භවයනේ. ඒක භවපක්ෂය ಜಾති කියලා අපි හිතාගෙන ඉන්නේ බාහිර තියෙන දෙයක් නිසා ඉපදෙනවා කියලා. භව නිරෝධෝ ಜಾති නිරෝධෝ කරන්නේ කිව්වෙ ඒක නිරෝධ කරගන්න ඕනේ. ඈ උපාදාන නිරෝධ භව නිරෝධ. අපිට උපාදාන නිරෝධ භවය නැති නැතින දෙයක් නම් භවය අපිට තියෙන උපාදාන නැතිනකොට කොහොමද නැති නැතින දෙයක් ඇති බවට පෙන්වන ධර්මයේ තියෙන මේ භවයේ තියෙන කොහේ තියෙන ඒ කියන්නේ සිතට ජීවිතේ තියෙන. ඒකයි චේතනා භව බුදුදහම දේශනා කරන්නේ භවය කියන්නේ මොකද? වේදනා සංඥා සංකාර අපේක්ෂා අපිට රූප වේදනා සංඥා සංකාරම් බව වගේ කියන එකට කරන වේදනා සංඥා සංකාර කිසි විදර්ශනයේ ප්‍රතිසම්පාදනය විදලා තියෙනවා වගේ කියන මොකක්ද වගේ කියන ක්‍රියාකාරයේ වගේ උත්පත්ති වගේ සහ කර්ම වගේ කර්ම වගේ කියලා කියන මොකද වේදනා සංඥා සංකාර කිලෝ කොහොමද විදලා තියෙනවා එතකොට ඒකයි භව නිරෝධයක් අපිට කරන්න පුළුවන් මේ භවය කියන එක අපේ මානසික ලෝකයේ සියුම් සුකුම විතරක් එක. එතන කොටහකට ආයත ඇති බවට අපි සීකරණය කරන්න පුළුවන් කියන්නේ ආයත තමන්ගේ සිිතේ සිටිවි වේගෙන් සිහිපත් කරගෙන ඉඳලා තියෙනවා. එහෙනම් මේ බාහිර තියෙන බුදු දෙයක් සීකරගෙන ගියාම එහෙම දේවල් නැහැ කොහොමද? අපි ලාව තියෙන විතරක ටික සීකරණය කරගන්න. මම කියන්නේ දැන් තමන්ගේ මෙහෙත් කෙනෙක් නාසිවලේ අපේ වර්ණා ගන්න මොහොතේ තියෙනවා. අපේ නරිච්ච අම්මා විතාකර නෑලේ හරි අපේ වර්ණා ගන්න මොහොතේ තියෙන අය කලමද නැහැ වර්ණා ගන්න මොහොතේ තියෙනද තියෙන්නේ මනසටනේ. එයාට සංහා කළා අපිට උපදින දෙයි. උනාට අපිට උපත්ති ලබා දුන්න භවය මොකක්ද? භවපච්චය දැක්ක අපේ මනසෙන් තිබුණා ඒක. මේක බාහිර කියන එක කියන්නේ. ඒකයි මගේ නිරුද්ධ කරන්න පුළුවන් කී කාම භව රූප භව දැන් කාම භව කියලා කියන්නේ ඕගලන්ට කියවල දුරෝලියන වාහනේ කරන මෙලමුදල් ඉන්නවා කියලා සතර මහා ධාතුවේ ලෝකයේ හැදිලා තියෙන ගතිය මේ තියෙන ඕක තමයි කාම භවය කියන්නේ. මේ ගොඩනැගිලි එහෙම නෙමෙයි. මේ කියන්නේ වල මේ ගොඩනැගිලි කියලා එකක් තියෙන මේ මනස පැත්තේ. නමුත් අපිට ඒක ඕනේ නැහැ. ඒක ආශ්‍රවය කියලා කියන්නේ නැහැ. බාහිරම බාහිරම කියලා කියන්නේ අපි බාහිර භෞතික දේ තුළ බොහෝ කාලයක් මනසමම වායනය කරලා තියෙන මනස එක්කම ඇතුළු කරලා තියෙනවා. හිත දැනද මේ දැනද මේ ශරීරය කියලා අපි මනෝමය සිද්ධියකින් අපි විඥානයේ පිටතේ ශරීරෙ උපන්දව වෙන කවදාවත් දැනගන්න. එතකොට මේ ඔය මට්ටම මේ භවනා කරනකොට ඔය කාම භූමිය මට්ටම නැතනවා. කෙනෙකුට ඉස්ලාම සූක්ෂම සංඥාවක් උපදිනවා මේ අවකාශය ප්‍රකටයි අවකාශ මේ දෙන්නේ දෙක ඔබෙන් පවතින ධර්මතාවක් වෙනවා මේ තුල කියුම් රූප වෙනවා එදාට ඒව වාසිකතා ඇති බවට හම් වෙනවා ඕක කියන රූප භවය ඒකත් තමයි හිත සමාධියනකොට ඒකත් තමයි අත්හැරෙනවා කියුම් අවකාශය විතරක් ප්‍රකට වෙනවා ඊට පස්සේ අපිට හිතෙන අවකාශය කියන අවකාශය හම්බ වෙනවා කියලා ඒකද ඒ මෙහි අවකාශය කියලා පෙන්වලා දෙන්නේ නැහැ. මෙහි තියෙන එක දන්නේ නැතුව. එතකොට කොහොම හෝ සිංහලි සිංහලි සිංහලි කිසිම දෙයක් තියනවද නැද්ද කියන බැරි මට්ටමට යනවා. ඒද තියෙන්නේ. ඒද ආධ්‍යාත්මික පැත්තේ තියෙන්නේ අවිද්‍යාවත්යෙන් හටගත්ත දෙයක් කියලා මේකත් අහු වෙන්නේ අපිට. අපි අර මම කියන ගල්ලේකට මේ ගල්ලේකට ගලකින් දමු සංගාලා ගහක බලහපා ගන්නවා කියලා කියන්නේ. ඒ වගේ අපිට අරමුණක් උපදිනකොට අපිට අර අරමුණකට පරිණාමයකට පළඟිට පහකට පරිණාමයේ රූපයට පරිණාම ශක්තිකම පරිණාමයකට ඒක ඇක්ටිව්නේ කොහොමද කියන පැත්තට තියෙනවා නෑ අපිට. ඒ නිසා තමයි හැම වෙලෙම අපිට භවයේ කියන එකත් ඉතුරුනේ. අපි අනිත් පැත්තට හරගමු භවයේ රූප. භවයේ තිබුණු ජීවන නෑ. ජීවන පිටුකුත් භවය. මේ පැත්තෙන් එහෙම තියෙන තාල ස්කන්ධ නිරෝධය හම් වෙන්නේ. ස්කන්ධ නිරෝධය ගන්න අහම භවයේ කියන එකත් නෑ. ඔය කතා කරන්නේ කිසිම මානසික පිළිබඳව අපේ ස්ත්‍රීන් පිළිබඳව කොච්චර මේ මහා නමුත් සිද්ධම එක තැනකින් නෙමෙයි පුදුමාකාර පැතිලි ගොඩක දැවුතින් ගොඩක අපි මේ ඉන්නේ මෙච්චර මේ ඉන්නේ ලේසි අවිද්‍යාව තුළ හිටගෙන නෙමෙයි. ඉතින් අපිට භවනා කරනවා කියලා කියන්නේ අපේ ජීවිතයේ ඔය වැරද්ද එක එක තැන් වලින් තේරි තේරි තේරි තේරි ඔය වැරද්ද ලේලි යනවා නිකන්. ඉතින් හිත වඩන මේ මොනද ලෙහෙන විදිහට දැනගා දෙන විදිහට පවතින ඇත්ත තේරුම් ගන්න මෙනෙහි කරතර තමයි ඒක කරන්නේ. එතකොට මේ සත්‍ය නිවන් දක්වා ගැන වෙනකොට මේ සත්‍ය අවබෝධය කරගන්න. සත්‍ය අවබෝධ වුණාම මේ දුකෙන් මිදෙන දුක් වලින් ජීවිතය පිට වෙන කුද්දලෙක් කියන දැනක් කියන්නේ. ඒක නිසා අවිද්‍යාව සාගත මනසින් තමයි අතපය හතරම තියෙන ස්කන්ධාපේ ඔක්කොම තියෙන ඉඳගෙන හිටගෙන ගන්න හතර විදියෝවක් තියෙන මේ පුද්ගලික නිර්මාණය වෙලා තියෙන කෙලස් ටිකට. ඉතින් මේ කෙලස් ටික නැති වුණොත් එහෙම මේ පුද්ගලිය කොහොමවත් නැහැ මේ අරමක හතරෙන් දිවිවලේ ආත්ම භව කොහොමවත් නැහැ. අතපය ඇහැ කන දිවනාසේ ශරීරය කියන ඉන්ද්‍රිය හයක් එකවර පරිහරණය කරන කිසි කෙනෙක් ඉන්නවද ලෝකෙ? හිතනද නැහැ. මේ හිතුවේ තමයි පොඩි මේක මහ පුදුමාත්ම භාවයක් නැහැ. ඉතින් දෙල්ලක් කරනකොට වලල්ලක් වෙනවා වගේ අපිට මේ හිතේ දීපවත් තමයි ආයතන හය ඇතිවෙන්නේ තියෙනවා. ඉතින් ඒවා ප්‍රශ්න කරගන්න එක ඔය නාම රූප දෙක බලන්න ප්‍රතිසංකල්ප ටිකක් බලන්න ඒ සමතර සමතකම් කරන වරන. සමතකම කරන වරනේ ඒ සමතේක විතරක්ම යන්න එපා මේ නිතරම නාම රූප දෙක මෙහෙ කරලා ගන්න. මේ විදිහට කරනකොට ටික ටික කියනවා වැඩේ. අපි සිටින්නේ මොනවද කොහේට කතා කරනවානේ හොඳයි අපි සිල් පාලන කරමු කොහොමද ටිකේ හොඳ උත්සාහයකට හොබුලි කියනවා අපිට මේ ජීවිතේ සතරෙන් දෙන්න බැහැ කියන එකක් නෑ පුළුවන් එන නොවේ නමුත් අපි අවංකව මේ ධර්ම උත්සාහය අපිට කවදාවත් හිස් වෙන්නේ නෑ අනන්ත සංකාරයක අපි බොහෝ කාලයක් අපිට පිළිසක් කරගත්ත අපිට දක්වන්නක් අපි හැමදාම දෙනම කරගත්ත කියලා හිතනවා. අවිද්‍යාවෙන් දුවන ලෝකෙ තුල අපේ ජීවිතයකට කරගන්න තිබුණු ඉහළම සංස්කාරය අගමනය කරගත්තා. අපේ ජීවිතයට ලබා දෙන කියන්නේ තමන්ගේ ආත්ම සුවය පිණිස පිළිපන්න පුද්ගලයේ මේ යම්සේ කටයුතු කරන්නේ ඒ කටයුතු කළා. ඒ කියන්නේ ලෝක පුද්ගලයෙක් වෙනවා ආත්ම වගේ පිට පිළිපන්න පුද්ගලයෙක් වෙනවා ආත්ම සුවේකත් පිළිපන්න පුද්ගලයෙක් වෙනවා තමන්ම තමන්ගේ දුක පිළිබඳව වගේ පිළිබඳව පිළිපන්න මිනිසුන්ට කියනවා ආත්ම වගේ පිට පිළිපන්න පුද්ගලයා සත්තු මරනවා හොරකම් කරනවා කියලා බාහිර දෙයක් කරනවා කියලා තමන්ම තමන්ම වදකේට තමන්ම දුකට දාගන්න කටයුතු කරන ලෝකෙට කියනවා ආත්ම වදයේ පිට දීපන පුද්ගලයා කියලා. ඉතින් තමන්ම තමන්ට කවදා හරි දවසක යහපතට වැටෙන විදිහට හිතන කෙනා කියනවා ආත්ම සුවේක්ෂ පිළිපන්න පුද්ගලයා කියලා. ඉතින් අත්ති විසුවේ අත්හිකාය ප්‍රතිපන්න පුද්ගල මහාන ආත්ම විශේෂී භාවය ආත්ම සුවේක්ෂ පවසන පිළිපන්න පුද්ගලයා කියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මේ අසුවගේ අයයි කියන එක හිතා ගන්න. ඉතින් ඇත්තටම මේ අපි සමහරට මුළු ජීවිත කාලයටම කරපු යම්තා කුසල් එකතුකළු. අපි මේ දර අවංකෝදර උත්සාහයට තත්පර මොහොතක් නැති වෙන කුසලයට සමකරන බැරි වෙන මාත්‍රාවක් කුසලයක් වෙන්න පුළුවන් මේ ටිකේ සිද්ධ කරගන්න. ඒ වගේ වටිනා කුසල ධර්මයක් අපි සිද්ධ කළා කියලා සතුටු වෙන්නේ. ඉතින් කී කීයේ මගේ ප්‍රමාණ මොන කරුණට කරාමකට ලැබෙන්නේ අපි සිල් පවරනවා නෑ. විහාර කරන කරගන්න මේ දින ටිකේම අපි බොහෝම ශ්‍රද්ධාවෙන් මේ තිමතුම සිතකය වචනය සංවර කරගෙන මේ දුක්ඛහගත සතර සතර තරණය කරන්න ඕනේ කියලා උත්සාහයෙන් කටයුතු කළා. ඉතින් බොහෝම වටිනා කුසලයක් සිද්ධ වෙනවා. සිද්ධ කරගත්තා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දැන් ඔය යම් කිසි කෙනෙක් පන්සිලුත් සැකලා සෝතිසත්වත් කරලා ඊට පස්සේ සෝවාන් සකලාගාමී අනාගාමී ආදීවත් ආර්ය ධර්මවල දානු දීලා ඊට පස්සේ ආයතයවුවාට පස්සේ බුදුරජාණන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේට දන් දීලා කරගන්න පිනකට වඩා පිනක් සිද්ධ වෙනවා සංඝයා උදෙසා ඔය චිත්තෝත් පූජා කරනවා ආරාම පූජා කරනවා වගේ දේවල් කෙනෙක් ඒකට වඩා වෙනස් සිද්ධ කරගන්නවා ඔය සීනාසන මේ වගේ දේවල් හදලා ඉතින් කෙනෙක් ඒ කොටස් වඩා වැඩිතර දිනක් සිද්ධ කරගත්තා වෙනවා අච්චර සංගතමක් තමයි අසුරසනක් මෛත්‍රී භාවනා කරනවා නැත්නම් සමත භාවනාවක් කරනවා කෙනෙක් ඒ ඔක්කොටම වඩා වැඩිතර දිනක් සිද්ධ කරගන්නවා අසුරසනක් කොහොමද විදර්ශනා භාවනා කරනවා කියලා කියනවා ඉතින් ඒ වගේ බුද්ධ ආදී උත්තරන වහන්සේලා ප්‍රසංසා කොට වදාළ මහ විශාල කුසලයක් සිදු කරගත්තා. කල්පනා කරගන්න මේ සියලු ආකාර පහල කරගත්තා වූ සියලු කුසලයන්. විශේෂයෙන්ම මේ විහාරස්ථානයේ වැඩ සිටින අපේ කෞරවණීය නායක හමුතුන්ට අපි අනුමෝදන් කරමු අනුමෝදන් වේවා. අපේ නායක ස්වාමීන් වහන්සේ රෝගී කාලෙදී අපි මේ සියලු දෙනා මේ දවස් ටිකේ වහන්සේලා භාවනා කරලා අසල භාවනා කරලා යම්තා කුසල සිතුනම ඒ සියලුම කුසල ධර්මයන් අපේ ගෞරවනීය නායක ආනන්ද මහන්සිය අනුමෝදන් කරනවා අනුමෝදන් වෙත්වා මේ සත්‍යානුභාවයෙන් සුභාශක අනන්ත ගුණ බලයෙන්ද අපේ ගෞරවනීය නායක ආනන්ද මහන්සියට නිදුක් නිරෝගී සුවපත් භාවය ඒ රෝගාබාධ සියලුම අපහසුකම් තොරව සමනයටපත් වෙලා බොහෝ කාලයක් ලෝකෙ වැඩෙන් තිබෙන ලෝකයට සම්බුද්ධ ශාසනයට සේවයක් කරන්නට තමන් වහන්සේට සේවයක් කරගන්නට මේ කුසල ධර්මයන් ගෞරවණීය ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් කරන අනුමෝදන් විත්වා කියලා පරිත්‍යාග ඒ වගේම මේ ස්ථානයේ වැඩ සිටිනා වූ අනිකුත් ස්වාමීන් වහන්සේට මේ පින් අපි අනුමෝදන් කරමු ඒ ස්වාමීන් වහන්සේට මේක මනෝමෝදන් වෙත්වා ස්වාමීන් වහන්සේ බෝධිගුණ තුනෙන් සැලසෙත්වා ඒ වගේම අපි සියලු දෙනාම සිත කරගත් සියලු කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයෙන් මේකෙන් මුතුම මේකෙන් මුතු විදවලට වඩා දක්වා විස්තර අධිකෘත සාසනමාන විශ්කපාරක සියලු දෙවියෝද මේ විහාරස්ථාන අධිකෘත සාසනමාන සම්මාදිකයන් දේවතා සමයතිකගේ දෙවියෝද මේ පින් අනුමෝදන් වෙත්වා දෙවියන්ගේ දේශෝ වඩා වර්ධනය කරගන්න දිව්‍යත්වයට පෝදියකින් උතුම් නිවන දැනසෙත්වා සිතාසනා ආකාශස්ථා චුම්මත්තා දේවානා පවතිකා සම්මෝ චිත්තා සිරදා එවගේම අපි සියලු දෙනාම සිද්ධ කරගත්තා මේ සියලු කුසල ධර්මයන් පිටු සිහිපත් කරගන්න තම තමන් නමින් මේ කාලය යාත්‍රා කළා වූ තමන්ගේ ආදීනේ නුතුයානන් පහෝදන පහෝදුවිය ඒ වගේම දෝදරු ඥාති හිතේෂන් සිහිපත් කරගන්න ඒ වගේම අපිට කුසල ධර්ම කියලා දුන්නා වූ ඒ වගේම ප්‍රවිධ භාවයේ ලබා දෙනා වූ ගුරු ආචාර්ය උපාසකයන් වහන්සේලා ආදී සත්පුරුෂ උතුමන් වහන්සේලාද ඒ වගේම අපරාමෙන් නැති කල්ගේ ක්ලාව දෙමෝපිය ආදී සිද්ධ නාතින් දෙක මොතු සියලු දෙනාගේ නම් නැති කල්ගේ ක්ලාව රිචිනා තේන සිතක් කරන අපිට අනුමෝදන් කරමු අපේ අන්දනම සිද්ධ කරගත්තා වූ සියලු කුසල ධර්මයන් නියදී අපගේ ඥාතින් සම්මෝදන් කරනවා මොදවත්වා එනිගේ ඥාති දුක් දුකින් දුක මත නිසපත් පහළට පත් වීමෙන් ಪ್ರಾರ್ಥನೆಯ ಗೋಧಿಸಿ ಮತ್ತು ಮೆಣಸನ್ನಿಸುತ್ತ ಪ್ರಾರ್ಥನಾ ಇದನ್ನೇ ನಾಟಿ ನಾನು ಇದನ್ನೇ ನಾಟಿ ನಾನು ಇದನ್ನೇ ನಾಟಿ ನಾನು ದೇವ ನೀತಿಗೆ ಮುಂದೆ ಸದ್ಭಾಗ ಸದ್ಭಾವ ಸದ್ಭಾವ මේ කටයුතු කළා. ඉතින් මේ සෑම දිනකට මේ සඳහා උදව් උපකාර කළා නැත්නම් දුවවලයන් පිටසකින් සංගීතී දිනකට මේ සෑම දිනකට පින්වන් මොහොතක් උපදී පිටව ආශිර්වාදයෙන් තුමා සබහන් කරන ශක්තිය බලය මේ සෑම දිනකට මෙලොව ජීවිතවලට ඇතිවන වැඩ දුක් කරදර බාධා කපෝ පසු වේවා කරණජන යහපත් සංස්කෘතික සම්මුතිය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනේ සිතන්න වැඩවතාලා වූ උතුම් අධිරාම නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගන්නට අපි සෑම දිනකටම කුසල ධර්ම නිවන් ප්‍රසම් පාරමිතාවක් වේවා කියලා සෝමෝ නමස්කාරය කියන සිතමා Thank you. नमो යන්ති බුද්ධං සරණං ගච්ඡාමි සත්‍යන්ති ධම්මං සරණං ගච්ඡාමි සත්‍යන්ති සංඝං සරණං ගච්ඡාමි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 සික්ඛාපදං සමාදියාමි සුවාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ තිසරණ සහිතෝ පංචශීල සමාදානය ඵල නිවන් කිනිසං හේතු Thank you.